පාපවංගෝ අභිත්තරේත කල්යානේ පාපාචිත්තං නිවාරයේ දන්ධං හි කරෝතෝ පුඤ්ඤං පාපක්ඛින් රමති මනෝ යහපත් දෙයටම සිත යොදවන්නේ අකුසලයෙන් සිත් වලකා ගන්නේ නැත්නම් පින් කෙරුමට සිත දෙන්නේ පාපය වෙතයි එය යොමු වන්නේ ආපංචේ පුරිසෝ කෛරාන තං කෛරා පුනප්පුනං නතම් හි ඡන්දං කෛරාත දුක්ඛෝ පාපස්ස උච්චයෝ පවෙක් වුනොත් තම පමා බැවින්නේ නැවතත් එය කිසි විට නොකරන්නේ පවක් කිරීමෙහි ඇල්ම නොවන්නේ පෞරැස් කෙරුමෙන් දුක් සැලසෙන්නේ පුඤ්ඤන්තේ පුරිසෝ කෛරා කෛරා පේතං පුනප්පුනං තම්හි ඡන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ පිනක් කළොත් සුබ ඵල ගෙන දෙන්නේ තව තව පින්කම් සිදු කරගන්නේ පින් රැස් කෙරුමට සිත යොදවන්නේ පින් කෙරු පාපෝ පිපස්සති භද්රං යාව පාපං පච්චති යදාච පච්චති පාපං අථ පාපෝ පාපානි පස්සති සෞකාරුවා පාපයක් දකින්නේ එය පල දෙන තුරු සැප යම් විටකදී නම් පවපල දෙන්නේ එවිටයි බිහිසුණු භද්රෝපි පස්සති පාපං යාව භද්‍රං නපච්චති යදාච පච්චති භද්‍රං අථ භද්රෝ භද්‍රානි පස්සති පින්කරුවා පින්කමක් දකින්නේ එය පල දෙන තුරු දුකක් වෙසින්නේ යම් විටකදී නම් පින පාල දෙන්නේ එවිටයි ඔහු එහි හොඳද අපමඤ්ඤේත පාපස්සේන මන්තං ආගමිස්සති උද බින්දු නිපාතේන උද කුම්භෝපි පුරති පුරති බාලෝ පාපස්සේ තෝක තෝකම්පි ආචිනං අවමා විත යලි නැතුවයි එන්නේ යනුවෙන් එය සුළු කොට නොතකන්නේ බින්ද බින්ද එක්වි කලය පිරෙන්නේ එහෙමයි පවිටුට පවුරැස් වන්නේ මාප්පමඤ්ඤේත කුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උද බින්දු නිපාතේන උද කුම්භෝපි පුරති පුරති ධීරෝ පුඤ්ඤස්ස තෝක තෝකම්පි ආචිනං පින්පල මා වෙත යලි නැත එන්නේ යනුවෙන් පිනකට පමානුවන්නේ දිය බිඳු එක් වී කලය පිරෙන්නේ එලෙසයි නුවණැති යට පින්වන්නේ වානිජෝව භයං මංගං අපස්සත්තෝ මහද්ධනෝ විසං ජීවිතු කාමෝව පාපානි පරිවංජේ අඩු පිරිසෙන් යුත් වෙලෙන්දෙක් යන්නේ බියගෙන දෙන මාගේ අත හැරලන්නේ දිවි පිසි අයගේ විස නොම කන්නේ නුවණැතියා හැම පව් දුරලන්නේ පානිහි චේවනෝ නාසේ හරිය පානිනා විසං නාම්බනං විසමන් වේති නත්ති පාපං අකුම්බතු අත්ලෙහි නැත්නම් වනයක් වන්නේ බියවනු කිම නරකක් නොම වෙන්නේ ඍෂිනම් වත අතැතිව මොබ යන්නේ පව් නොකොලොත් කොහොමද පල දෙන්නේ යෝ අප්පදුත්තස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පතිවාතං වෙකින්තෝ රහතුන් ළඟ නැත කෙලෙස් රැඳින්නේ ඉතුමන් හට ඇයි වැරදි කරන්නේ කෙරුවොත් අවඩක් පසුපස එන්නේ උඩු සුළඟේ දැමු දූලි ලෙසින් ගබ්බමේතේ උප්පංජන්ති නිරයං පාපකම්මිනෝ සංගං සුගතිනෝ යන්ති පරිනිම්බන්ති අනාසවා සමහරු මව් කුසේ පිළිසිඳ ගන්නේ පව් කළ වුන් නිරයටමයි යන්නේ පින්කල අය දෙව්ලොව උපදින්නේ රහතුන් පිරිනිවනින් සැනසෙන්නේ නන්තලිහේන සමුන්ද මන්දේන පම්බතානං විවරං පවිස්ස නවිඤ්ඤති සෝ ජගතිම් පදේසෝ යත්තත්තිතෝ මුංචෙය්‍ය පාපකම්මා පෞකල අය අහසෙහි සැඟවෙන්නේ නැතිනම් මහසයුරෙහි මැද ඉන්නේ කොතැනක සිටියත් පව්පල දෙන්නේ ඉන් ගැලවීමක් නම් නැත දන්නේ Thank you. න අන්තලික්ඛේන සමුද්ද මඤ්ඤේන පම්බතානං විවරං පරිස්සේ න විඤ්ඤති සෝ ජගතික් පදේසෝ යත් තත්තිතං නප්පසහේත මච්චෝති අහසෙහි නැතිනම් මුහුදෙහි උන්නේ පරුවත සිදුරක වුව සැඟවෙන්නේ ගැලවීමට ලොව තැනක් නොවන්නේ මරුගින් ගැලවීමක් නැත දන්නේ